සහස්සමපි චේ වාචානත් පද සංහිතා ඒකං ඝාතා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති ඉති පිළිගුරු බුදු පියාණන් වහන්සේ විසින් සකල ලෝක සත්‍යයාගේ සැනසීම සඳහා දේශනා කර වදාරන ලද ධර්මයන් ශ්‍රවණය කිරීම තුළින් සතිය ජීවිතයේ සැනසීම ළඟා කර ගැනීමට ප්‍රිය කරනු ලබන මෙම ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනු ලබන සදහැබර පින්වතුනි මේ වන විටත් ඔබ අප විසින් කරනු ලබන ධර්මදේශනාවන්ට සම්දී ඇතිවා විය හැකියි. එෙහිදී අපගේ බලාපොරොත්තු වුණේ ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මදේශනා ක්‍රමයක් භාවිතා කිරීමයි. ප්‍රථම ධර්ම දේශනාවෙන්ම අපි සියලුම කරුණු හෙලිපෙහෙලි කළේ නැහැ. පදයෙන් පදයට ටිකෙන් ටික යම් යම් කරුණු හෙලිපෙහෙලි කරමින් තමයි අප ඔබ මේ ධම් අවබෝධය කරාගෙන යන්නට කල්පනා කරනු ලබන්නේ. එනව බුදු පියාණන් වහන්සේ වදාළ දේශනා සූත්‍ර දේශනාව වශයෙන් ගත් කල පිටු 50ක් 60ක් 70ක් තක්වා දුර දිග ගිය සූත්‍ර දේශනා පවතිනවා දීගනිකාය තුල. ඇතැම් විට අපටම අග කියවන විට මුල මතක වෙන තරම නැති වෙන තරමට මේ සූත්‍ර දේශනා දීලා. එහිත් අඩංගු වෙන යම් දහම් කරුණක් පවතිනවා. මජ්ක්‍ධිම නිකාය වශයෙන් ගත්තම ඊතරම් දිග නැති වුණත් ඒ සූත්‍ර දේශනාවලත් අඩංගු වන්නේ අර දහම් කරුණමයි. සංයුත නිකාය ගත්තාම කෙටි සූත්‍ර පවතිනවා. සමහර සූත්‍ර වචන 6කින් 7කින් අවශ්‍ය කරුණු කියානිම කරනු ලබනවා. යංකෝ භික්ඛවේ අනිච්ඡං తත්‍ර දේ චන්தோ පහතබ්බෝති. බුදුන් පියාණන් වහන්සේ වදාළ ධහම තේරුම් ගන්නට මේ වචන හතේ ගැඹුරු තේරුම් ගැනීමම ප්‍රමාණවත්. අනේ ඒ වගේ තමයි ඔය අප විසින් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන බෞද්ධ ජනතාව විසින් මහත් ගෞරවයෙන් බෞද්ධ ජනතාවගේ අත්වතයයි සලකනු ලබන ගාථා 423කින් සංග්‍රහිත පවතිනා වූ ධම්මපදේ අපට අවශ්‍ය වන්නේ මේ කොතනකින් හෝ මේ දේ තේරුම් ගැනීමයි. ඒ තේරුම් ගැනීම කියන කරුණ ප්‍රධාන වශයෙන්ම සිදුවෙන ලබන්නේ ඒවා තේරුම් ගත්ත පිරිසගේ ඇසුරෙහිවත් කල්යාණ මිත්‍ර සේවනයක් ඒ උතුමන් විසින් දේශනා කරන ලබන සද්ධර්මය ශ්‍රවණය කිරීමත් තුළින්මයි. ධර්මයේ වටහා ගැනීමකින් තොර කරනු ලබන්නා වූ සරල ගණේ හෝ සමත ගණේට අයත් වන්නා වූ භාවනා මගින් එහෙම කෙනෙක් හිතනවා නම් මේ ධර්ම අවබෝධ වෙයි කියලා ඒ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා තුළ එසේ වූ බවට කරුණ පැහැදිලි කිරීම නැහැ. බණ ආසා සෝවාන් වේ කියන වචනය තමයි හැමතැනදීම අපට ලැබෙන්නේ. ඒබඳු කරුණක් මුල් කොටගෙන මේ ධර්ම දේශනා කිරීම සඳහා අදාප විසින් ගාථාව යොදා ගන්න ලබන අතර මෙහිදී ඔබ විසින් තේරුම් ගත යුතු තව කරුණකුත් මතක් කරන්න කැමතියි. අප ඔබට සවන් දෙන්න ලැබුණ විතර දේශනාවකදී කර තිබෙන කරුණක් තමයි ගෘහස්ත ජීවිතයක් ගත කරන. එයින් කියන්නේ මව්පියන් පෝෂණය කරන, රැකියාවක් කරන, අමුදරුවන් පෝෂණය කරන අයට. නෑට තමයි ගිහිනා කාමභෝගීනා කියලා කියන්නේ. උන්වහන්සේගේ ඉගැන්වීම් සහ නිර්දේශයන්ට අනුව ඒ ජීවිතය තුළ පියනවා කියන සතත, පරිභෝජනයේ සතත ණය නැති භවයේ සතර සහ නිර්වද්‍ය භවයේ සතර කියන මේ හතර විඳින්නට පුළුවන් බව අනන සූත්‍රය තුළ උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. නමුත් එහි කිසියම් බෙදීමක් පවතිනවා. ඉදවික්කවේ කුලපුත්තස්ස කියන වචنين පටන් ගන්නා වූ මුල් කාරණාවල ඒ කුලපුත්‍රයාට මේ භවෝග සම්පත් දැහැමි උපයාසපයා ගැනීම තුළ ඒකට කියන උත්තාන විරියාදිගතා බාහා බල පරිචිත්තා සේදාවක් සිත්තා ධම්මිකා ධම්ම රද්දා කියලා අත්ථි කියන සුඛයත් භෝග කියන සුඛයත් අනන කියන සුඛයත් වෙනින්න පුළුවන් බව. ඉද ගහපති කුලපුත්තෝ කියන වචනේ වෙනුවට හතරවෙනි පදේ පවතිනවා විශේෂ දෙයක්. ඉද ගහපති අරිය ශාවකෝ. අනවජ්‍ය නැත්තම් නිවැරදි සෝය විඳින්නට කුලපුත්‍රයෙක් පමණක් වී බෑ. කුලපුත්‍රයා ආර්ය ශාවකෙක් වෙන්න ඕන. එයින් කියනවා ඕනෑම කුලපුත්‍රයෙකුටත් ආර්ය ශාවකයෙක් විය හැකියි කියන එක. එහි සඳහන් වෙනවා ඔය අනවජ්‍ය සුඛය 16න් 15ක් තරම් විශාල බව සහ අත්තිභෝග අනන කියන සුඛ තුන 16න් එකක් තරම් කුඩා බව. පොහොදුන් භූමිය සිටින්නා වූ කුල පුත්‍රයන් විසින් යම්තාක් මේ ලෝකේ ලෞකික වශයෙන් කියන ලබන සැපතක් විඳින ලබනවා නම් ඒ අයත් වන්නේ අර 16න් එකක් තරම්වත් නොවේටි කියන එක. නමුත් ලෝකයාට ඒක ඉතා විශාල වශයෙන් පේනු ලබනවා. ඊට සාපේක්ෂව මේ පිවිසෙන්නට පුළුවනි නම් අපට අනවජ්‍ය සුඛේත ඒක 16න් 15ක් තරම් වටිනවයි කියලා පෙන්නනවා. මේ දෙක සම්බන්ධයෙන් අපට වෙනත් වචනයක් ඉදිරිපත් කරන්න පුළුවෙනි. ලෞකික සෝය ලෝකෝත්තර සෝය. නොයසේනම් වේදිත සෝය අවේදිත සෝය. මේ වචනවල අරුත් නිවැරදිව වටහාගෙන නැති බව සමාජයේ අපයට ඉදිරිපත් කරන කරුණු වලින් අපි තේරුම් ගන්න තිබෙනවා. ඔවුන් ලෞකික කියන එක මේ ලෝකයට අයත් වශයෙන් උත් ලෝකෝත්තර කියන එක මෙලවින් එහාට ගියාම තියෙන සෝසයක් වශයෙන් සලකනු ලබනවා. බුදු සමයේ ලෝක කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. ඒ පහ මම කොට මගේ කොට මගේ ආත්මකට ගනිමින් මිදෙන සෝය තමයි ලෞකික ලෝකයට අය. ලෝක කියන්නේ ආයත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. නමුත් ලෝක උත්තර කියන්නේ අර පෘථග්ජන භාවයෙන් මිදී ලබන ඒ ස්කන්ධ පංචකය තුළම උපාදාන රහිතව තියෙනා වූ සෝයට. මේ දෙකම ජීවිතය තුළ විනා ජීවිතෙන් පරිබාහිරව හෝ ජීවිතෙන් එහා පැත්තේ තියෙන දෙයක් වශයෙන් හිතන්නට එපා. වේදිත කියන එකෙන් කියන්නේත් ඒක තමයි. වේදිත කියන්නේ විඳින්නා සහිත සෝය, අවේදිත සෝය කියන්නේ විඳින්නේ නැති සෝය කියලා හිතලා මේ ශරීරයක් තියෙනවා ඒ නිසා වේදිත සෝයක් තියෙනවා. පිරිනවන් වැඩියෙන් පස්සේ ඊළඟ ජීවිතයක් නැති නිසා එතන තියෙන සෝය අවේදිත කියලා ගන්න යන්නත් එපා. විඳින්නේ නැති කියන අර්ථය. මේ විඳින්නා විඳින්නෙක් ඇති නැති කියන එක ගැඹුරු කරුණක්. මේක කය මුල් කොටගෙන කියන කරුණක් නෙවෙයි. දැන් ඔය සක්කාය දිච්ච කියන වචනෙන් කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නා කියන අර්ථයනේ. අන්න එතකොට විඳින්නා කියන එකේ තේරුම මමත්වේ. විඳීම මමත්වෙන් විඳින සෝය තමයි වේදිත සෝය. නමුත් බුදුන් වහන්සේලා අරහන්ත උත්තමින් වහන්සේලා මමත්වෙන් මිදී ඒ ජීවිතය තුළ ලබාගත් සෝයක් පවතිනවා. එතකොට එතන විඳින්නා නැමැති මුලාව නැති සෝය තමයි අවේදිත සෝය කියන්නේ විඳින්නෙත් නෑ කියන එක නෙවෙයි. මේ කරුණ තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී එළවෙන රහසක් තමයි යමෙකුට යම් තැනක දුක නම් ඒ අනවබෝධය තුල. ඒ පොහොදුන් බව තුල. ඒ දුක නැති වූ තැනත් අවබෝධය තුල එතනම බවටපත් වෙනවා. මේ පිළිබඳව මා ඉදිරිපත් කරපු කරුණක් මතක් කරමින් මේ දේශනාවට පිවිසෙන්නම් මා කතාව කියන්නේ නැතුව සිටියෙන් ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ විසාකාව හමුවන දවසකදී යංකෝ විසාකේ සතං සුඛානි සතං තේසං දුක්ඛානි කියන වචනයක් පැහැදිලි කරවදාලා. එයට සම්බන්ධ වූ කරදරයක් මුල් කොටගෙන. විසාකාවනි යම් කෙනෙකුට ප්‍රිය කරුණු. ප්‍රිය කරුණු කියන එකේ තේරෙනවා ප්‍රිය කරුණු මම කොට මගේ කොට අල්ලා ගන්නවායි. සියක් ඇත්නම් දුක් සියක් ඇත. එසේ වදාරන බුදුරජාණන් වහන්සේ මේ අවරෝහණ ක්‍රමයට කුඩා කරගෙන යනවා. 90 නම් 90යි 80 නම් 80යි අපි කෙටියෙන් කියම 60 නම් 60යි 15 නම් 15යි 5 නම් 5යි 1 නම් 1යි. අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැත. මිනිසා නැත්තම් මේ මිනිස් වර්ගයා දුකටපත් කරනු ලබන්නේ සේනම් ඇලීම මුලාව හෝ ගැටීම මුලාව නම් වූ අල්ලා ගැනීම විසින්. මේ ලෝකයේදීම මිනිස් වර්ගයාට ඔය ඇලීම මුලාව ගැටීම මුලාවෙන් තොරව ජීවත් වෙන්නට පුළුවන් බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි. එවිට දුක් එකක්වත් නැත. අල්ලා ගැනීම එකක්වත් නැති පුද්ගලයාට දුක් එකක්වත් නැත. ඒ තමයි ඔබ සොයන සොය. ඒ තමයි මිනිසෙකුට මිනිස් පරිණාමය තුළ Tamanගේ බුද්ධිය දියුණු කර ගැනීම තුළ යා හැකි අවසාන සහ උපරිම දුර. ඊට හා යන්න දිහාකුත් නැහැ. ඊට මෙහා කිසියම් ආකාරයක අනතුරක් තිබෙනවා. මුලාවක් පවතිනවා. සොයමින් ගියාට යම් දෙයක් මුණ ගැසුණාට එය අහිමි වෙන දෙයක්. ලෞකික සතර සම්පත්තෝ ධාන කුසල් හෝ ආදී වශයෙන් දිව්‍ය සම්පත්තෝ කියන කාරණාවල සොයක් නොමැතිව අනොවේ. ඒවා ඒවා අහිමි වෙනවා. යලිත් හිටපු දැනට එන්නට සිදු වෙනවා. ඒ මුලාව දුරු නොවීම තුළ. එබැවින් අප මේ මොහොතේ බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගාථා පාඨයේ සඳහන් කරුණ පිළිබඳ අවධානයට ලක් කරනවා. මේ සඳහන් කරන ලබන අනත්ත පද සංහිතා සහ සමපිචේ වාචා කියලා. ඔබට සමාජයේට සවන් දී අර්ථයක් නැති පද දහසක් කියන හිස් වචන කියන අයට සවන් දෙන්න පුළුවන්. එසේත් නැත්නම් කිසියම් ලෞකික අර්ථයක් ඉදිරිපත් කරන ලබන දිගු දේශනාවකට සවන් දෙන්න පුළුවන්. නමුත් ඒකේ පැහැදිලි කරව අදාරනවා අනත්ත පද සංහිතා. ගැඹුරු අර්ථයක් නැති පද කියන එක. දැන් අපට ධර්මයේ සඳහන් කරනවානේ රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා ආදී වශයෙන් මේ කතා නොකල යුතු දෙතිස් කතා කියලා. නමුත් සමාජයේ බොහෝ විට කතාවන්නේ දෙතිස් කතා. ඇතැම් විට කතාබහක දවසක් තුළ ඇතැම් විට ධර්මානුශාසනාවක් තුළ ඇතැම් මෙබඳු අවස්ථාවල පවා මේ දෙතිස් කතා ගණයට අයිති. ඒ කියන්නේ මේ දෙතිස් කතාවේ ධර්මයේ පවතිනව පැහැදිලි කරන්න පුළුවන් නම. නමුත් ධර්මයේ නැත්නම් ඒ දෙතිස් කතාවක් බවට පත් වෙනවා. ඉතින් මේබඳු අර්ථ රහිත නැත්නම් අර්ථහීන දේවල් වලට සවන් දෙන දීමක් සමාජයේ පවතිනවා. උදාහරණයක් වශයෙන් ගත්තල දැන් අපි ගනිමුකෝ ජාතක පොත. ජාතක පොතේ අපි දන්නවා දිගු කතා තිබෙනවායි කියන්නේ. පෙර දවස නම් අපේ මව්පියන් සොකීය නිවෙස්වලදී අවමගුලකදී පාළුව මකා ගන්නට මේ ජාතක පොත කියව බව සඳහන් වෙනවා. අද ඒ බඳු ජාතක පොත කියවන බවක් අපි දකින්නේ නැහැ. එහි දිගු කතා පවතිනවා. එහි ඒ දිගු කතාවෙන් වුන් විඳින්නේ කතා රසයක්. එහෙත් මේ කතාවල ඊට වඩා ගැඹුරු දේවල් පෙන්වනු ලබනවා. අනේ ගැඹුරු දේ තේරුම් ගන්න පුළුවන් නම් තමයි ඒ අර්ථ රසය අපට මතු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම එක කතාවක් කියන්නම් පුංචියට. එක රජ කෙනෙකුට හිටියා දඩබ්බර කුමාරයෙක්. දුෂ්ට කුමාරයයි කියලා කියන්නේ. ද්වේෂයෙන් කටයුතු කිරීම ඇරුණාම මව්පියන් කිසිදෙයක් කියන දේ අහන්නේ නැහැ. රජතුමාට මේ දරුවා හදා ගැනීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එතුමන් මේ පිළිබඳ මම්පෙත් සොයමින් සිටියේදී උයනට පැමිණි තාපසවරයෙක් මුණ ගැහෙනවා නේවාසික වෙනවා Tamanගේ උයනේ. තාපසතුමාට මේ දරුවා හඳුන්වා දී මගේ මේ කුමාරයා හරිම දඩබ්බයයි, උස්තයි. මේ කුමාරයා මට හික්මවා දෙන්න කියලා කියනවා. ටික දිනක් බලා මේ කුමාරයාගේ අතෙන් අල්ලා මේ තාපසතුමා උයනේ ඇවිදගෙන යන ගමන් පුංචි පැලෑටියක් පෙන්ලා මෙන්න මේකෙන් කොලයක් කඩා ගන්න කියලා කියනවා. කඩාන කන්න කියලා. පුංචි පැලෑටියෙන් කොලයක් කඩාගෙන කාපුවාම කුමාරයාට තදසේ තිත්ත දැනෙනවා. ඒ ගමම පැනලා අර ගස ගලවලා පොඩි කරලා විසි කරනවා. කොහොම පැලයක්. අන්න සිද්ධිය උදා වුණා තාපසතුමාට. කුමාරයන් ඉදුටුවාද කොහොම ගසේ තිත්ත විසින් කොහොම ගස විනාශ කරපු ආකාරය. ඔබ යම් ආකාරයක දුෂ්ට ලක්ෂණ තියාගෙන රජකම ප්‍රාර්ථනා කරනවාද ඔබට රජකම ලැබෙන්නේ නැහැ අමතිවරු විසින් ඔබ මරා දමාවි. අන්න බලන්න පාඩම. කොහොම ගහේ තිත්ත උපමා කරලා පෙන්වන ඔහු ළඟ තියෙන දුෂ්ට ලක්ෂණ වලට. අන්න එහෙමයි මේ ජාතක කතාවක උනත් ගැඹුරු අර්ථයන් සොයා ආයුත්තේ ආහැක්කේ. බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඒකං අත්ත පදංසෙයෝ ඒකං ගාථා පදංසෙයෝ ගේ අර්ථයක් ඇති එක ගාථා පදයක් එක වචනයක් අසා යමෙක් සංසිඳෙනවාද යම් සුත්තා උපසම්මති යමක් අසා ඔහුගේ මේ ලෝභ දේශ මොහයන් සංසිඳනවා. අද එහෙම ශ්‍රේෂ්ඨයි කියන එක පෙන්වනවා. එතකොට අර්ථයක් නැති පද දහසකට වඩා අර්ථයක් ඇති එක පදයක්. අර්ථයක් නැති පද දහසකට වඩා අර්ථයක් ඇති එක ගාථා පදයක් ශ්‍රේෂ්ඨයි කියන එක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම. මේ ගාථා පද දෙක ධම්මපදයේ එක තැනක තිබෙන්නේ. මේ දෙකට අදාළ චරිත කතා දෙකකුත් පවතිනවා. එකක් තමයි සම්බදාටික තිස්ස නැත්නම් තමදලි සපසවාගේ කතාව. අනික තමයි බාහ්‍ය දාර්චීරියගේ කතාව. බාහ්‍ය දාර්ශනිකය සම්බන්ධයෙන් ගත් කල ඉතා කෙටියෙන් දේශනා කරපු ධර්මයක් පවතින්නේ. බාහ්‍ය ඔබ විසින් මෙසේ සැලකිය යුතුය. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති කියලා දුටු දේ දුටු පමණින් ඇසූ දේ ඇසූ පමණින් මේ විදිහට පැහැදිලි කරමින් දිත්ත සුතමත විඤ්ඤාතේ කියලා පැහැදිලි කරලා ඒවා එකක්වත් ඔබගේ සිත ඇතුළට හැඟීම් වශයෙන් නොගන්නේ නම් කියලා ධමයක් පැහැදිලි කරනවා. බාහිය මිය ගියයින් පසුව බුදුන් වහන්සේගෙන් විමසනවා භික්ෂුන් වහන්සේලා මොනව අහලාද එතුමන් මේ අනාගාමි ඵලයෙන් සසරෙන් එතර උනේ කියන එක. එතනදී තමයි ඒ අර දිත්තේ දුත්ත මත්තන් කියන කොටසේ පවතින ගැඹුරු ධහම උන්වහන්සේ තිබෙන බව ඒ ආසා ධර්ම සත්‍ය තේරුම් ගත්ත බව උන්වහන්සේලාට දේශනා කරලා තිබෙනවා. ඔබත් ධර්ම දේශනාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රවණය කළා ඒ වශයෙන්. මේ ඉගෙනගත යුතු දේ මේ කළ යුතු දේ මේ දුකටපත් වෙන හැටි. මේ දුකින් අතමිදීම සිදු වෙන හැටි සාරාංශකරණයෙන් තේරුම් ගැනීමට තරම් සමත්ය කියලා අපි කල්පනා කරනු ලබනවා. දැන් අර විසාකාගේ කතාවේ සඳහන් වෙන්නේ ප්‍රිය කරුණ 100ක් තිබෙනම් දුක් 100ක්. ප්‍රිය කරුණ කියන එකේ තේරුම හොඳයි කියලා ගන්න කියන එක නෙවෙයි. අල්ලා ගැනීම කියන එක. ඇලීම් ගැටීම්, ඇලීම් සහ මුලාව කියන එක. ලදර ජීවිතයක මෙබඳු කරුණ එකක් දෙකකට වඩා නැහැ. නමුත් පුහුදුන් බව තුළ ජීවන ගමන යද්දී මේ සංඛ්‍යාව එකේ සිට 100 නෙවෙයි දසදහස් දක්වා පමණ කියලා යනවා. එවිට ඒ අල්ලා ගැනීම නිසා ඔහුට ජීවිතයේ දුක් වෙනවා ඇරුණාම ලෝකයේ තිබෙන ස්වභාවයන් නිසා දුක් වෙනවා නෙවෙයි. ඒත් එබන්දේ කල්පනා කරනු ලබන්නේ මේ කරදරේ ඉන්නේ ලෝකේ තියෙන හේතු නිසායි කියන එක. එබැවින් අප තේරුම් ගත යුතු වෙනවා මේ ගැඹුරු අර්ථයක් දනවන පද කීපයකින් අපිට මේ තේරුම් ගන්න පුළුවන්කමක් තියනවාද කියන එක තේරුම් ගන්න. පුරා 45 වසරක් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ වුවද උන්වහන්සේ විසින් මිනිසාගේ සැනසීම සඳහා සොයාගත් ධහම මේ තුල තියෙන සුළු දෙයක් කෙටි දෙයක් වශයෙන්. අන්නේ දේ තේරුම් ගැනීම තමයි මේ එකම් අත්ත පදං සෙයෝ කියන එකෙන් කියවෙන්නේ. ලෝකයා යනාත කුමක්ද? සැපසොයමින් ලෝකයා ලුහුබඳින්නේ කුමක් පිටුපසද? ඒ නිර්වාජ ව්‍යාජද ව්‍යාජද? ඒ ව්‍යාජ නම් නිර්වාජ ව්‍යාජත්වයට පත් වීමට කුමක් කළ යුතුද? මේ කරුණ තේරුම් ගන්න වෙනවා. එෙහිදී ඔබ අසායති ගාථා පදයක් මා ඉදිරිපත් කරනවා යලි. uppajjante tathagata. තථාගතයන්ගේ ලෝ පහළ වීම නයි සීලවතන් හේතුයි. සීල වෘතයන් ගැන ගය ගයා ඉන්නට වර්ණා කර කර ඉන්නට නොවේ. අට්ඨකරාපි නිපදා. අක්ෂර අටක් සහිත පද තුනකින් යුත් ධමයක් ලෝට දේශනා කිරීම සඳහායි. අන්න අර දිගු සූත්‍ර දේශනාවක් තුළ පවා අවසානයේ පවතින මේ අපූර්ව අටක් සඳ සහිත පද තුනේ අර්ථය. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති. යම් විටක යම් කිසි කෙනෙකුට සියලුම සංස්කාරයන් අනිත්‍යයි නුවණින් දකින්න පුළුවනිද? ඒට සංකාර ස්කන්ධය කෙරෙහි සංකාර ලෝකෙහි කලකිර කෙරෙහි කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. එයම මේ දුකින් අත මිදීමේ මඟ. එවඳු කෙටි ගාථා පද තුල පවා මේ ධහම සංගවා තිබෙනවා. ඒ තේරුම් අරගෙන අපි දැනුවත් විය යුතුයි. අපි අනුගමනය කරන්නට යුතු මාර්ගය තෝරාගත යුතුයි. මේ අනුගමනය කරන්න යුතු මාර්ගය අනුගමනය කරන්නේ නැහැ කියන එක තමයි පොහොදුන් නැත්තම් පුතග්ජන කියන එකේ තේරුම. ඔවුන් නැතම් මෙට පුණ්‍ය මාර්ගයේ සිටිනවා විය හැකියි. නමුත් මේ පුණ්‍ය මාර්ගයයි ධර්ම මාර්ගයයි එකක් නෙවෙයි දෙකක්. කර්ම මාර්ගය එකක් ධර්ම මාර්ගය තව එකක්. කර්ම මාර්ගය යන ගිය පමණින් කෙනෙකුට ධර්ම මාර්ගය ලැබෙන්නේ නැහැ. නමුත් ධර්ම මාර්ගය යන්න පුළුවන් නම් ਉਹ කර්ම මාර්ගයටත් යවෙනවා. අසතත් පු탁ජන කියනා වූ ධර්ම නොතේරෙන පුද්ගලයන් සමාජ ජීවත් වීමේදී යහපත් අය බවට පත් වෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන්. ඔවුන් ඉන්නේ ශික්ෂාපද සංවරය නැතිනම් මේ කර්ම මාර්ගය තුල. ඔවුන්ට මෙලොව වශයෙන් පරලොව වශයෙන් මිනිසුන් අතර සහ දෙවියන් අතර ආයු වර්ණ සැපවල නම් වූ මේ ලෞකික සැප විපාක වලට උරුමකම් කියන්න පුළුවන් හැකියාව පවතිනවා. එහෙත් ඔවුන් පුහුදුන් නම් ඔවුන් කොතරම් උගත් වුණත් කොතරම් සිල්වත් වුණත් ඔවුන්ට ආර්ය භාවයේ ධම ලැබී නැහැ නැත්නම් ඌට ධර්ම මාර්ගය කියන එක පිළිබඳව පැහැදිලි වීමක් නැහැ කියන එක තමයි පෙන්චිය වෙන්නේ. අප තේරුම් ගත යුතු කරුණක් තියෙනවා මෙතනදී. මේ ධර්ම මාර්ගය කියන එක හැම විටම ලෝකේ විවෘතව පවතින්නේ නැහැ. බුදුන් වහන්සේ වදාළ වදන් වලින්ම පවසනවා නම් තථාගතප්පවේදිතෝ ධම්ම විනේ විවටෝ විරෝචිතෝ පටිච්චං. විවෘත වූවත් පමණයි බබලන්නේ වැසුනොත් බබලන්නේ නැහැ. අපේ අවධානය යොමු යුත්තේ මේ සමස්ත සමාජයේ දැක්ම කෙරෙහි ඔවුන් මේ විවෘත වූ දහමක් වටහාගෙන කටයුතු කරනවාද ඔවුන්ට දහම ලැබුණාට එය වැසුණු දහමක්ද කියන කාරණය පිළිබඳව. මොකද මේ ඇතැම් කරුණු පැහැදිලි කිරීම වල අප දකිනවා ඔවුන්ට ආවේනික සරලාර්ථයක් පැහැදිලි කිරීම. දැන් ඔබ ධර්මයේ තේරුම් ගන්න හිතාගෙන ත්‍රිපිටක ග්‍රන්ථයක් අරගෙන සිංහලෙන් කියවාගෙන ගියොත් ඔබට ඒ පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙන්නේ ඔබේ සිතේ තියෙන අදහස් වලට අනුව. ඔබ පුහුදුන් භාවයේ නම් හිතින්නේ ඔබෙන් දකින්නේ සරල අරුත. නමුත් බුදු පියාණන් වහන්සේ වදාළ අරුත ඊට වඩා ගැඹුරු කරුණක්. සැනසීම සඳහා නම් ඔබට අදාළ අරුතගෙන බෑ. ඒ ලෝකෙ බුදු පියාණන් වහන්සේ වදාළ අරුතටම ඔබ යා යුතු වෙනවා. එවිට අප මේ හැම ධර්ම දේශනාවටම පදනම් වෙන මූලික ධහම හෙවත් මේ ඒකන්නත්ත පදං සෙය්‍යෝ වලට අපි සවන් දෙන්න බලමු. අප දකිනවා සියලු බුදුවර විසින් ලොවට හෙළි කරලා දාලා වූ ධර්මයේ ඇතුළත් ගාතාවක් වශයෙන් සඳහන් කරනු ලබන්නේ දහම්සද ජාතකයේ සඳහන් අනිච්චාවත සංඛාරා උපාදෝය ධම්මිනෝ ගාතාවයි. අප අවමගුලකදී මේ භාවිතා කොට කරමින් කෙනෙකුගේ මියාම අනිත්‍ය වශයෙන් භාවිතා කරන බව අපි දකිනවා. නමුත් අන්න එතන තමයි අපි පැහැදිලි කරන්න දරන උත්සාහය තිබින්නේ කෙනෙකුගේ මියාමට නොවේ බුදු පියාණන් වහන්සේ අනිත්‍ය කියලා වදාරන්නේ. අපසතු වස්තුන්ගේ කැඩී බිඳී යාමෙන් අහිමිවීම සුනුසු වීමට නොවේ බුදු පියාණන් වහන්සේ අනිත්‍යයි වදාරන්නේ. එසේ ඔබට හිතන්නට පුළුවෙනි ඒ සත්‍යය ඔබට පෙනෙන්නත් පුළුවෙනි. ඒ ලෞකික අර්ථයක් ඒ නොගැඹුරු අර්ථයක් බව තේරුම් ගන්න ඒ ප්‍රමාණවත් වන්නේ නැහැ අර දුකින් අත මිදීම සඳහා. එබැවින් හැම පින්වතෙක් පින්වති ආත්ම පාහේ. Tamange ජීවිතයේ පිළිවෙල කරගන්න කැමති නම්. Tamange ජීවිතය ගැටුම් වලින් අවම ජීවිතයක් බවට පත් කරගන්න කැමති නම්. Tamange ජීවිතයේ සැනසille ගත කරන්න කැමති නම් ඒ අර දසවස්තුක සම්මාදිච්චයේ ඉක්මවා කර්ම මාර්ගයේ ඉක්මවා ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. ධර්මය යනු වනාන්තරයකට ගොස් හෝ පැවිදි වූ වී හෝ සමාජයෙන් වෙන් වී හෝ අනුගමනය කළ යුතු දෙයක් වශයෙන් හිතන්නට එපා. ඔබ ජීවත් වන්නේ යම් තැනකද? එතනදීමයි ඔබ විසින් මේ ධර්මයේ සහ අධර්මයේ දෙක අනුගමනය කරනු ලබන්නේ. අධර්මයේ අනුගමනය කිරීමේදී සමාජයත් දුකටපත් වෙනවා, ඔබත් අසහනයට පීඩාවට දුකටපත් වෙනවා. එම ස්ථානයේදීම ධර්මය අනුගමනය කරන්න පුළුවන් වෙනවා නම් සමාජයක් මීට වඩා යහපත් සමාජයක් වේවි. ඔබත් දැවිලි තැවිලි රහිත නිවන සැනසෙන පුද්ගලයෙක් බවට පත් වේවි. එබැවින් අප මේ ඒකං අත්ත පදං සෙය්‍යෝ කියන ගාථාපදේ උදව් කරගෙන මේ ගැඹුරු අරුතක් පවතින. අර්ථයක් ඇති එක පදයේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම කුමක්දයි තේරුම් ගන්න. එවිට සියලුම සංස්කාර ධර්මයන් යන කුමක්දයි තේරුම් ගන්නට ඕන. ඒවායේ අනිත්‍යභාවය තේරුම් ගන්නට පෙර. සංඛාර කියන වචනය කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන කය මුල් කොටගෙන, වචනේ මුල් කොටගෙන සහ සිත මුල් කොටගෙන සිදුවෙනා වූ ක්‍රියාවලට යොදනු ලබනවා. එහෙත් ඒවා අபிසංකාර ගණයට වැටෙන්නේ නැහැ. ඒ මොහොතේම හමාර වෙනවා. අபிසංකාර කියන එකෙන් පෙන්වන්නේ යලිත් එබඳු විපාක වාරයක් දීමට සමත් හේතු නිදන්ගත වීම. එවිට මේ සංඛාර වර්ග කොපමණද තියෙන්නේ කියන එක පිළිබඳව දිගනිකායේහි සංගීත සූත්‍රය දේශනා කරන සරියුත් මහරහතන් වහන්සේ තයෝ සංඛාරා කියන වචනයක් දේශනා කරලා තිබෙනවා. සංඛාර වර්ග තුනයි තිබෙන්නේ. මිනිසා සකීය චිතකය වචන මුල් කොටගෙන. සකීය චේතනාවන් මුල් කොටගෙන එකතු කරන්නා වූ ಜಾති වර්ගයක් තමයි මේ සංඛාර කියලා කියන්නේ. සංඛාර කියන වචනේ තවදුරටත් අර්ථ විග්‍රහ කරනවා නම් සයන්න බිඳුව අල්පප්‍රාණ කායන රායන සංඛාරා කියලා කියන්නේ බහලනු ලබන ඉවත් බහලනු ලබන කුණු කසලවලට. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන සයන්න බින්දුව මාත්‍රාන්න කායන්යෙන් සංඛාරා කියලා වදාරනු ලබන්නේ ඉවත දමනු ලබන කුණ කසල නොව තමන්ගේ සිත තුළ එකතු කරගන්නා වූ කුණු කසල විශේෂයකට. ඒක තේරුම් ගන්න වෙනවා. මේ කුණු කසල වලට පදනම් වන්නේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. එවිට මේ සංඛාර වර්ග තුන බාල තැන සිට පහත් තැන සිට ඉහළ තැන දක්වා මෙසේ විග්‍රහ කළ හැකියි. අපුඤ්ඤාභි සංඛාර. යම් කෙනෙක් ලෝභ මූලිකව, මෝහ මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව යම් කර්මයක් රැස් කරයිද? එතකොට කම්ම නිදාන කියන සිද්ධිය සිදු වෙනවා. ඒ කියන්නේ ඒබඳු විපාකයක් ලබා දීමට සමත් හේතුවක් Tamange චිත්තසංතානෙ ඉතුරු වෙන. දරුවෙක් ස්වකීය පන්දුව බිත්තියට දමා ගැසුව විට තමා වෙත ආපසු වෙන්න ආසේ. ඒ කියන්නේ බිත්තිය පන්දුව බාරගන්නේ නැහැ. එබැවින් තමා වෙත ආපසු වෙනවා. අනිත් වගේ මේ චේතනාව තුළ පවතිනවා තමන්ට විපාක වාරයක් ආපහු ලබා දීමේ හැකියාව. මේක තමයි බුදුන් වහන්සේ විසින් හොයාගත්ත විශිෂ්ට හොයා ගැනීම. ඒ නිසා අපුඤ්ඤාවි සංඛාරය කියන කොටස රැස් කළොත් දුක් විපාක විඳින්න සිදු වෙනවා. අපි තේරෙන භාෂාවෙන් කියනවා නම් පව්. සමස්ත සමාජයේ ඇතැම් මෙය වැරදි වශයෙන් පිළිගනිමින් සමන්ගේ සිත සහ කාය වචන යහපත් ක්‍රියා සත්පුරුෂ ක්‍රියා සඳහා යොදනු ලබනවා. එවිට අප පවසනු ලබනවා පින් සිදු වෙනවායි කියලා. එවිට කියනු ලබනවා එක පුණ්‍යාභි සංඛාරය කියලා. ආයත් අභි සංඛාරයක් මතක තියාගන්න. ඊළඟට මේ අපුණ්‍යාවි සංකාරයේ සහ පුණ්‍යාවි සංකාරයේ ඉක්මවා ගිය සමාජයක් තිබුණා බුදු සමයේ බුදුන් වහන්සේ පහළ වීමට පෙර ಭಾರತෙහි. ඔවුන්ට කියනවා අත්කලමතාන යෝගින් කියලා. ඔවුන් වනාන්තරගත වෙලා ජීවත් වුණා. ඔවුන් බාහිර සමාජයෙන් මගහැරියා. ඉන්ද්‍රිය ගෝචර සුවේ වෙනුවට ඊතහා හිතේ තියෙන ආ වූ සුවයක් පිළිබඳ විශ්වාසය තබා ඒ සොයන්ට උත්සාහ කළා. එහෙත් ඔවුන් එම මගේ අනු ලැබුවේ දහමක් වටහා නොගෙන. එබැවින් ඔවුන්ටත් මුලාව තුළ පවතිනා වූ සහනයක් හිමි වුණා. ඒවට කියනවා ආනිජ්ජාභි සංකාර හේවත් ධාන කුසල් කියලා. දැන් මෙන්න සංකාර ಜಾති තුන. පුඤ්ඤාභි සංකාරය, අපුඤ්ඤාභි සංකාරය, ආනිජ්ජාභි සංකාරය. මෙන් කාම ලෝකේ ජීවත් වෙන අය රැස් කරනු ලබන්නේ පුඤ්ඤාභි සංකාරය සහ අපුඤ්ඤාභි සංකාරයයි. සමාජයෙන් ඉවත් වූ අය ඥාන කුසල් වඩනවා නම් ඔවුන් රැස් කරනු ලබන්නේ අනිත්‍යවි සංඛාරය. මෙතන තේරුම් ගන්න ඕන තව රහසක් තිබෙනවා. මේ මේ රැස් කිරීම තුළ පවතින අනවබෝධයක්. ඒවත් පෘථග්ජන භාවය. පෘථග්ජන භාවය යන්නේහි නිරුක්තිය කෙසේ අපට පැහැදිලි කරගත හැකිද? මම මගේ මගේ ආත්මකට ගැනීම කියලා කියනවා. එසේ කී පමණින් ශරීරය කියන්නේ මම කියලා හෝ එහෙම ගන්න නැතිව තව ටිකක් එහාට විස්තර කරන් තේරුම් ගන්න උත්සාහ කරන්න. සම්මත සමාජයේ මම සම්මා සම්බුද්ධයනි උන්වහන්සේ වදාලා. අනිත් හැමදෙනාමත් මම කියන වදන භාවිතා කරනු ලැබුවා. එසේ භාවිතා කරන්නට අවශ්‍යයි. ඒ වදන භාවිතා නොකිරීම කියන එක නෙමෙයි මමත්වෙන් තොර වෙනවයි කියලා කියන්නේ. මමත්වය කියන වචනය අප විසින් තේරුම් ගත යුතුයි මේ අරමුණු අල්ලා ගැනීම තුළ සිදුවෙනා මුලාවක් කියලා. ඒක වත්මන් සමාජයේට සමාජගත වී පවතිනවා අහංකාරය කියන අර්ථයෙන්. අහංකාරය කියන එක ඇතැම්ම ආඩම්බරකම කියන අර්ථයට ගනු ලබනවා වුවත් pāli භාෂාවේ අහං යන මම බවත් කාර්යය යනු කර ගැනීම බවත්. එතකොට අහංකාරය යනු මම බවට පත් කර ගැනීම කියන අර්ථය එනවා. මිනිස්සු නැත්තම් ජීවත් වෙන අය සමාජයේ ජීවත් වෙනකොට මොනවාද මම බවට පත් කරගන්නේ? අන්න එතන තමයි අප තේරුම් ගන්න ඕන කාරණාව. මේ මම වඩපත් කිරීම පැහැදිලි කරලා තිබෙන සූත්‍ර දේශනා පවතිනවා මූලපරියාය සූත්‍රය කියලා එකක. පඨවි ආපෝ තේජෝ වායෝ පටන්. නිර්වාණය දක්වාම කොටසේ ඕනෑම දෙයකින් කෙනෙකුට මම හදා ගන්නට පුළුවන් බව. ඒ කියන්නේ පවින් පුණ්‍ය කර්මයෙන් ඒ වගේම ධාන කුසල් වලින් සහ ඊට ඇතුළත් විවිධ දේවල් වලින්. එතකොට අප තව ටිකක් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. කෙනෙක් ධනෙන් අහංකාර වෙනවා. දෙනෙක් කුලයෙන් අහංකාර වෙනවා. කෙනෙක් රූප ලක්ෂණ වලින් අහංකාර වෙනවා. තව කෙනෙක් උගත්කමින් අහංකාර වෙනවා. ඒ වගේම නැතිබරිකෙමනොත් කෙනෙක් අහංකාර වෙනවා. අන්න ඒ දිවසෙන් තමාට තිබෙන දෙයකින් මේ අහංකාරය හදාගනු ලබනවා. අහංකාරයේ වටහා ගැනීමේදී තේරුම් ගත යුතු කරුණක් වන්නේ එය ක්ෂණික සිදුවීමක් බව සහ ක්ෂණිකයෙන් වෙනස් වෙන දෙයක් බවයි. මෙන්න මේ ශනික සිදුවීම සහ ශනිකව වෙනස් වෙන සිදුවීම සමාජයේ තේරුම් අරගෙන නැහැ. එබැවින් අප කල්පනා කරනු ලබන්නේ ඊයේ සිටපු කෙනාමයි අද ඉන්නේ. අද ඉන්න කෙනාමයි හෙට ඉන්නේ. මැරෙන්නෙත් ඒ කෙනාමයි. ඊයේ බැනපු කෙනාමයි අද බැනුම් අහන්නේ. ඒ නිසා ඊයේ බැනපු කෙනාම අද ඇවිදින් බැනුම් ඇහුව පුද්ගලයාට ආපහු දුස්පාරුණ ලබන්නේ. මෙසේ ඊයේ සිටපු කෙනෙක් අද ඉන්න බව සහ අද ඉන්න කෙනෙක් හෙට ඉන්න බව කියන අර්ථය ඔස්සේ ඉපදුන තැන් සිට මිය යන තැන දක්වා කාලය තුල ජීවත් වෙන්නා වූ කෙනෙක් ඇත කියන ආත්ම දෘෂ්ටිය තුල ජීවත් වෙනවා සමාජය. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනු ලබන්නේ ආලෝකයක් ආලෝක කදම්බයක් විදුලි පහනක් ඕනෑ මොහොතක ක්‍රියා විරහිත කළ විට නිවියා හැකි වාසේ. දැන් අපිට මේ පෙනෙන විදුලි ආලෝකයන් පවතින දේවල් විදිහට පේනවා. නමුත් විදුලිය නැහිටුවක් දැන් මොකද වෙන්නේ? ෂණිකව නිවි යනවා. ඔබ કૃතිම වැණියේ විදුලිය විසන්දි කළොත් ඒත් නිවි යනවා. එයින් කියන්නේ දැනුත් මේ විදුලිය නිවි යනවා. එහෙත් නැවත දැල්වෙන බැවින් අතරක් සොයාගන්න බැරි බැවින් පවතින දෙයක් ලෙස පෙනෙනවායි කියන එකයි. අන්න ඒ වගේ අපේ ජීවිතය තුළත් බුදු පියාණන් වහන්සේ වදාහනු ලබනවා ස්කන්ධයන්ගේ හට ගැනීම නිවි යාම නැතිවීම කියන එක ශනිකව සිදු වෙනවායි කියන එක. අන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම පැවතීම නිවි යාම කියන මේ ශනික අවස්ථාව මුල් කොටගෙන තමයි කෙනෙක් පුණ්‍යාවි සංකාරයට හෝ අපුණ්‍යාවි සංකාරයට හෝ ආනිජ්ජාවි සංකාරයට ගොදුරවන්නේ සහ මැදි වෙන්නේ. මේ පිළිබඳ බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනු ලබන්නේ ඒ ධම ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම කියන අර්ථය. ස්කන්ධ පංචකයාගේ කිව්වහම සමූහයක් කියන අර්ථය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ වචන පහ මේ සඳහා භාවිතා කරනු ලබනවා. ඒ පහ එක්වර හටගන්න නැති වෙන ධර්මතාවයක්. තත්පරයකට සියවරකට වඩා වේගෙන් ඇති නැති වෙන ධර්මතාවයක් වශයෙන් අපිට හිතන්න පුළුවන් මේක. ඒ කියන්නේ අප ඒ ධහමට අනුව මේ අනු ලබන්නේ ජීවිතේ එකවරක් නොව. මොහොතක් මොහොතක් පාසාම ස්කන්ධයන් උපදිත්ම දිරත්ම මැරෙත්ම ක්ෂණයක් පාසාම ඔබද උපදින්නේහි දිරන්නේහි මැරෙන්නේහි යන බුදුන් වහන්සේ කියන්නේ. අන්න මේ ඒකන් අත්ත පදංශයෝ කරා එන්නට අපට මේ ස්කන්ධ පහක ඉදීම මැරීම නැමැති ධර්මතාවයේ වැටහෙන්න වෙනවා. එවිට ස්කන්ධ පහළ වෙනු ලබන්නේ ඇස නිසා. ඒකට කියනවා රූප රූපය කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ කන නිසා. එවිට කියනවා ශබ්ද රූපය කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ නාසය නිසා. එවිට කියනවා ගන්ධ රූපය කියලා. ස්කන්ධ පහළ වෙනු ලබන්නේ දිව නිසා. එවිට කියනවා රස රූපය කියලා. ස්කන්ධ පහළම ලබන්නේ ස්පර්ශය නිසා. ඒකට කියනවා පොට්ටබ්බ රූපය කියලා. ස්කන්ධ පහළම ලබන්නේ මනෝද්වාරය නිසා. ඒ විදිහට කියනවා මනෝ රූපය කියලා. මෙසේ දොරවල් 6න් ගන්නා අරමුණු 6 ආකාරයකින් පවතිනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මෙන්න මේ රූප මුල් කොටගෙන අපි වේදනාවන් විඳිනවා. ඇසෙන් නම් අපි රූපය විඳිනවා. කනින් නම් අපි ශබ්දේ ප්‍රිය අප්‍රිය වශයෙන් නිදිනවා. නාසයෙන් අපි අපි ගන්ධය ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් නිදිනවා. දිවෙන් රසයත් මිහිරි හෝ අමිහිරි වශයෙන් නිදිනවා. කයෙන් පහසත් එහෙමයි. ප්‍රිය පහසක් සහ කටුක පහසක් වශයෙන්. මනෝමූලිකව ලැබෙනා වූ චින්තනයන් හිදින එසේනම් සීන ලෝකයේදීත් අපි ඒ දකින්න දේවල් ප්‍රිය අප්‍රිය වශයෙන් ඉඳින බව පේනවා. මෙන්න මෙසේ මොහතක් මොහතක් පාසා අපි පස්දරෙන් එකකින් අරමුණක් අරගෙන ඒ අරමුණ වේදනාවෙන් විඳ ඒ වේදනාව සංඥාවෙන් හඳුනාගෙන ඒ අරමුණට සංකාරයෙන් බැඳී එය විශේෂයෙන් දැන ගැනීම නැමැති ක්‍රියාවලියට යටත් කරනු ලබනවා මේ ශනික ක්‍රියාවලිය රූප වේදනා සංඥා සංකාර විඥාන නැමැති ස්කන්ධ පංචකයේ ආගේ ඉපදීම මැරීම තුල තමයි අප ජීවත් වන්නේ බාහිර වශයෙන් කුමන රැකියාවක් කරනවායි කියලා කිව්වා නොවේසේනම් පස්දොරින් අරමුණු ගන්නවායි කියලා කිව්වත් ගැඹුරට යන විට මේ සත්‍යතාවය ස්කන්ධ පහක ඉදීම මැරීම. මෙන්න මේ ස්කන්ධ පහක ඉදීම මැරීම තමයි ඔය ඒකන් අත්ත පදං සෙයියා සඳහා උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එහිදී සමාජයට සිදුවන වරද කුමක්ද? ඔවුන් මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධහම තේරුම් ගන්න තරම් නුවණක් නැති පුහුදුන් අය නම් ඔවුන් මේදී මේවා සමග ඇලීමක් ගැටීමක් ඇති කරගනු ලබනවා. ඇලීම ඇලීම නිසාම මුලාවට අහු වෙනවා. ගැටීම ගැටීම නිසා මුලාවට අහු වෙනවා. මේකට කියන්නේ ලෝභ මෝහ දේශ මෝහ කියලා. ලෝභ යන්න අරමුණේ ඇල්මයි. මතක තියාගන්න. රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ අරමුණ කෙරෙහි ඇතිවෙනා වූ ගිජුකමට තමයි ලෝභ කියන්නේ. ඒ ප්‍රතික්ෂේප කිරීමට තමයි දේශ කියන්නේ. ගැටීම. එතකොට මේ ඇලීම ගැටීම කියන එක එක්කෙනාගෙන් එක්කෙනෙකුට වෙනස් වෙනවා. කෙනෙකුට මහමග කෙනෙක් පෙනෙන විට එක්කෙනෙකුට ඔහු ප්‍රිය කෙනෙක් වශයෙන් පෙනෙන්නට පුළුවන්. ඔහුගේ මිතුරෙක් නම්. තව කෙනෙකුට ඔහු හතුරෙක් නම් අප්‍රිය කෙනෙක් වශයෙන් වෙන්නට පුළුවන්. ඉදිරියෙන් තියෙන රූපේ එකක් වුවද Tamange හිතේ හටගන්නා වූ ඇලීම සහ ගැටීම Taman විසින් හදාගත්ත දෙයක්. මෙන්න මේ ලෝකේ හිරගයක් බවට පත් කරනු ලබන්නේ ගනු ලබන්නේ මෙසේ ලෝකයේ සිදුවෙන සිදුවීම් තමන්ට රුචි සහ අරුචි පරිදි බෙදා හදා ගැනීම නිසා ඇලීම මුලාව සහ ගැටීම මුලාව නිසා මෙන්න මේ தත්ත්වය සමාජයේ තේරුම් අරගෙන නැහැ එබැවින් ඔවුන් මේ ලෝකයේ ජයග්‍රහණය කරනු ලබන්ට උත්සාහ කරන්නේ මේ ඇලීම සහ මුලාව ගැටීම සහ මුලාව තුල සිට ගනිමිනුයි තුල සිටමිනුයි එහෙත් එමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ අසහනයට පීඩාවට දුකට හේතුව වශයෙන්. එබැවින් එතන පවතින ධර්මයේ සහ බුදුරජාණන් වහන්සේ සඳහා නිර්දේශ කළ ධර්මයේ ඔබ තේරුම් ගන්න වෙනවා. එතන පෘථග්ජන පුද්ගලයාගේ පවතින ධර්මයේ කුමක්ද? ඔය සංවිතනිකාය සූත්‍ර දේශනාවල ඒ සඳහා උන්වහන්සේ පාඨයක් යොදා තිබෙනවා. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. ඒ අනු කුමක්ද? තරහේදී තරහවයි. බයේදී බයයි. ලෝභයේදී ලෝභයයි. ලැජ්ජාවේදී ලැජ්ජාවයි. ඇල්මේදී ඇල්මයි. ඒ ඕනෑම දෙයකට මේ ඒ යන වදනේ යොදන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාළ මම යනු ශරීරය නොව ඒ හැඟීමක් අල්ලා ගැනීම නොවේ. දැන් මේ පිළිබඳව රාධ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවකදී උන්වහන්සේ කළ ප්‍රකාශයක් පවතිනවා. ස්වාමීනි මම මම කියලා කියනවා. කොපමණකින්ද මම බවට පත්වන්නේ? එහිදී කෙස්රමණී දත්තලිනුයි මම හැදෙන්නේ කියලා බුදුන් වහන්සේ වදාරලා නැහැ. අපේ අය එහෙම කල්පනා කළාද? රාදේ යමෙක් ගාව ලෝභය තිබේ නම් ඒට ලෝභයයි මම. රාදේ යම් ගාව ද්වේෂය තිබේ නම් ඒට ද්වේෂයයි මම. රාදේ යම් කෙනෙක් ගාව වෛරය තිබේ නම් ලැජ්ජාව තිබේ නම් ඒ වගේ විවිධ හැඟීම්. එයයි මම වන්නේ. දැන් බලන්න ඒ ඒ මොහොතේ උපදින හැඟීම නේද? අල්ලා ගැනීමටපත් වන්නේ. ඒ මොහොතේ හැඟීම අල්ලා ගැනීමටපත් වීම නේද? ඒතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ. මෙන්න මේ නොදන්නා සමාජයේ ජීවත් වෙන්න යාමේදී මේ සැප සඳහා කරන තරගයේදී මෙසේ හැම දෙයක්ම මම මගේ මගේ ආත්ම සංකල්පය තුළට බහා ගනිමින් අල්ලා ගනු ලබනවා නැත්නම් ඇලීම සහ මුලාවට යටත් කර ගනු ලබනවා සහ ගැටීම සහ මුලාවට හසු වෙනු ලබනවා. මෙයම මේ සංසාරගත බන්ධනයයි. මෙයම සසරින් ගැලවිය නොහැකි ආකාරයෙන් දුක් විඳින්නට හේතුවයි. එනිසා ඒ ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තුල පවතින්නේ ඔබ වචනෙන් දැනගෙන ඉන්න එහෙත් අරුත් වශයෙන් නොදන්නා වැරදි සංකල්පයක්. ඒකට කියන්නේ නিত্য සුඛ ආත්ම. අන්න සියලුම සංස්කාරයන් නিত্যයි සුඛයි ආත්මය යන්න පෘථග්ජනයාගේ පිළිගැනීමයි. පෘථග්ජන සමාජයේ දහම වශයෙන් පිළිගන්න ලබන්නේ එයයි. සුකන්ති දිත්ත අරියේහි සක්කායස්ස ප්‍රෝධන. ආර්යයන් වහන්සේලා සෝය වශයෙන් දකින ලබන්නේ සක්කාය නැත්තම් මේ පංච උපාදානස්කන්ධයෙන් මිදීමයි. සක්කාය කියන්නේ රූප දනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. ඒක තථාගතයන් වහන්සේලාගේ නිර්දේශය. සුඛන්ති. ආර්යයන් වහන්සේලා සුඛ වශයෙන් සලකනු ලබන්නේ ඒ නිදීම. ඒ වුණාට පච්චමීක විඳන් හෝති සබ්බ ලෝකයක පස්ස තම මේකට සියලු ලෝකයා විරුද්ධයි. ඔවුන් අනිත් පැත්ත අරගෙන සැප හොයනු ලබනවා. අන්නේ බුදුන් වදාළ ධහම පිළිගන්නේ නැතුව පුහුදුන් බව සුර සිටමින් ඔබ මේ සමාජයේ සැව සැනසීම සැප හොයන්නේ නම් ඔබ තුල තියෙන ආගම වන්නේ නිත්‍ය සුඛාත්ම බවයි. ඔබ ධර්මයේ වශයෙන් පිළි අරගෙන තිබෙන්නේ නිත්‍යසුඛ ආත්ම භවයි. මේ නිත්‍යසුඛ ආත්ම භව තුල තවදුරටත් ආගමේ කොටස් පවතිනවා. එහෙම නැත්නම් විවිධත්වයන් පවතිනවා. ඒ කියන්නේ ඇතමෙකුට සුරාව ආගම. ඇතමෙකුට සූදු ආගම. තව එක්කෙනෙකුට හොරකම ආගම. දුරාචාරය ආගම. මෙසේ වැරදි සංකල්පයන් Tamanගේ ජීවිතයේ ධර්මයේ බවට පත් කරමින් ජීවත් වෙන්නේ නැද්ද? එවිට ඔවුන්ට ඒ ආගම බවට පත් වීමමාරයි. නමුත් සසර දුකින් මිදීම සඳහා සුරාව හෝ සූදුව හෝ දුරාචාරය හෝ වෙනත් අනාචාරාත්මක සිද්ධීන් හෝ එසේත් නැත්නම් පුණ්‍යාවි සංකාරය අපුණ්‍යාවි සංකාරය හෝ ආනිද්‍යාවි සංකාරය යන තුනෙන් එකක් හෝ අල්ලා ගැනීමෙන් ඔවුන් ආගමක් හදා ගන්නවා ආගමක් නිර්මාණය කර ගන්නවා එරුණාම බුදුන් වහන්සේ වදාළ ආගම බවට පත්වන්නේ නැහැ. ඒක ආගමක් නෙවෙයි. ඒක දර්ශනයක්. ඒක ඉගැන්වීමක්. ඒක තේරුම් ගැනීමක්. තේරුම් ගැනීම තුළ අනුගමනය කිරීමක් තමයි ඒ තුළ පවතින්නේ. එබැවින් බුදුවරු ලෝට පහළ වී දේශනා කරලා දාලා වූ එකම අර්ථය ඇති පදේ බවට පත්වන්නේ අනිත්‍යයයි. අනිත්‍යන්නේ තේරුම ඇති වෙනවා නැති වෙනවා කියන එක නෙවෙයි. ඒක වර්තමාන සමාජය හදාගෙන තියෙන දෙයක්. දුක්ඛයන්ෙහි තේරුම දුකයි යන්න නෙවෙයි. අනාත්මයයි තේරුම ආත්මයක් නැහැ යන්න නෙවෙයි. අන්න සරල අර්ථ වලින් අපි අරගෙන තිබෙනවා. ගලපන්න නේතං මම නේතෝ හමස්මින් නමේසෝ වත්තා. එය මම නොවේයි. එය මගේ නොවේයි. එය මගේ ආත්මය නොවේයි. ගලපන්න ඒතං මම හේතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. එය මමයි. එය මගේයි. එය මගේ ආත්මයයි. අන්න ඒතං මම හේතෝ හමස්මින් ඒසෝ මේ අත්තායයම් අරමුණකට මුලා වේද? එවිට එතන පවතින්නේ නිත්‍ය සුඛ ආත්මනම් වූ දර්ශනයයි. මෙබැවින් නිත්‍ය සුඛ ආත්මනම් වූ මේ වැරදි දර්ශනයට ගොදුරු වුණා වූ ලෝකයා පව් කරමින් අපාය පැත්තේ පින්දහම් කරමින් දිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ පැත්තේ රූපී අරූපී ධානය උපදවා ගනිමින් රූපී අරූපී බඹතල පැත්තේ මේ සසරේ සැරිසරන ලබනවා. මායයි කියලා කියන සංකල්පය පුදුමාකාර මුලාකරුවේ. ඔහු යම් දෙයක් සොයන විට සුන්දර දෙයක් මවාදී යලිත් රවට රවටා ගන්න ලබනවා. පව එපැයි කියලා යමෙක් කිව්වොත් එහෙම ඔහුට පින හොඳයි කියලා කියනවා. පින එපයි කියලා කිව්වොත් ඔහුට ධාන කුසල් හොඳයි කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ මාර සංකල්පය හැම විටම උපාදානස්කන්ධයක් තුළ කාම භවය හෝ රූප භවය හෝ අරූප භවයේ සත්‍යා රඳවා තබන්නට උත්සාහ කරනු ලබනවා. ඒ නිසා තමයි ඊට සඳහන් කරනු ලබන්නේ මාර බන්ධනය කියලා. මේ මාර බන්ධණයෙන් ගැලවීමට අපි අවශ්‍ය වෙන්නේ. ජායිනෝ මාර බන්ධනා. මේ මාර බන්ධණයෙන් ගැලවෙන්න අවශ්‍ය වෙනවා. මාර බන්ධණයට බැඳෙන්නේ කෙසේද කියන එක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තාම තමයි කෙනෙකුට ගැලවෙන්න අවශ්‍ය වන්නේ. අන්න මාර බන්ධණයට බැඳෙන්නේ මේ ස්කන්ධ පරිහරණයේදී යලි යලිත් එබඳු ස්කන්ධයන් පහළ වීම සඳහා ලෝභ මූල, ද්වේෂ මූහ, මෝහ මූල වශයෙන්, මෝහ මූල වශයෙන් අල්ලා ගැනීම තුළ එතකොට ඒ අල්ලා ගැනීම තුළ යලිහට ගැනීම සඳහා තණ්හා අනුසය නම් වූ හේතුවක් ඉතුරු වෙනවා. මේ තණ්හා අනුසය නම් වූ හේතුව ඉතුරු වීම තමයි දුක හටගන්නට හේතු වශයෙන් පෙන්වනු ලබන්නේ. එබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ දහමින් සමාජයට නිර්දේශ කරනු ලබන්නේ තණ්හා අනුසය හිස් කරන්න. කැටේට රුපියල් 5 5 දැම්මොත් කැටේ මුදල ඉහළ යනවා. කැටේට දමන මුදල් නැවත ආපසු ගන්න ගත්තොත් කැටේ හිස් වෙනවා. අන්න ඒ වගේ නූපන්න අකුසල් ඉපදවීම කියන සංකල්පයේ සිදුවෙනු ලබන්නේ නිතිසුඛාත්මනං වූ දෘෂ්ටිය තුළ. ඒ ධර්මයේ සරණවන්නේ නැහැ විත. පිට ඒ අධර්මයේ සරණයි. ඒ එකතු කරගත්තා වූ අකුසල මූලයන්ගේ ප්‍රහාණය සිදුවෙනු ලබන්නේ අනිදුක්ඛ අනාත්මනං වූ ධර්මතාවය තුළයි. එබැවින් තේරුම් ගත යුතු දේ තමයි කෙනෙක් මේ ඒකං අත්ත පදං සියෝ බවට පත්වන්නේ ඕනෑම වර්තමාන මොහොතේ ඔබට හමවන අරමුණක් අල්ලා ගැනීමකින් තොරව අවසන් කරා. අල්ලා ගැනීමෙනුත් අවසන් වෙනවා. දැන් අරමුණ අල්ලා ගත්තත් අරමුණ ස්කන්ධ පංචකේ නැති වෙනවා. ඒ නැතුව ගියාට යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙලයි නැති වෙන්නේ. එවිට එයට පවසන්නේ නැහැ නුවණින් දකින අනිත්‍යයි කියා. නමුත් ඔබට පුළුවන් නම් ඒ අරමුණෙහි අල්ලා ගැනීමකින් තොරව ඇලීමකින් ගැටීමකින් තොරව අවසන් කරන්න. එවිට තමයි නුවණින් දකින අනිත්‍ය. ඒ කියන්නේ අල්ලා ගන්නේ නැත්නම් එය මම වන්නේ නැහැ. එතකොට මමවන් නැහැ කියන එක තමයි අනිත්‍ය කියන එකේ තේරුම. නිට්ටය කියන එකේ තේරුම මම කියන එකයි අනිත්‍ය කියන එකේ තේරුම මම නෙවෙයි කියන එකයි. නිට්ටය වූ තැන මම සංකල්පයේ මුලාව පවතින බවත් එතනම අනිත් සංකල්පයේ වැඩි දියුණු කළ යුතු බවත්. එවිට මම නොවන සංකල්පයේ වැඩි දියුණු වෙන බවත්. එතකොට නිට්ටය නම් මම මම නම් ඒක මගේ ඊළඟට. අන්න සුඛ කියන අර්ථය සැප කියන එකට වඩා මගේ කියන අර්ථයෙන් ගන්න. ඕනෑම දෙයක් මගේ. ඒතන් මම ඒතෝ හමස්මි. ඒ පව හෝ පින හෝ ධානය හෝ හරි හෝ පරිගැනීම හෝ නැව දෙයක් මගේ. නමුත් නিত্য නම් සුඛ මම නම් මගේ. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා අනිත්‍ය නම් මම නොවේ නම් එය මගේ වන්නේ නැහැ. දුක්ඛ යන්නේ තේරුම මම කොට මගේ කොට ගන්නට අවීචය පටන් භාවග්ගය දක්වා ඔබ සෝයයි සඳහන් කරන ලබන ඕනෑම දෙයක එවඳු සාරගර්භ වූ අර්ථක් සහිත දෙයක් නැති බවයි අල්ලා ගත්තොත් ඕනෑම දෙයක් මගින් සසරට බැඳීමට ඇති ඉඩ කඩ ඉහළයි එම தත්ත්වය තේරුම් ගන්නට වෙනවා. එවිට එහෙමනම් නේතං මම නම් නේතෝ හමස්මින් නම් නේසෝ මේ අත්තා නමේසෝ අත්තා ඒ මගේ ආත්මය වන්නේ නැහැ මගේ ආත්මය වන්නේ නැත්තේ ඒ ඒ මොහතට උපදින්නා වූ ලෝභ දේශ මොහ ආදී හැඟීම් මෙබැවින් දලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාරණු ලබනවා ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ අන්න පංච උපාදානස්කන්ධය හටගත්ත වෙලාවට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට පුළුවන් නම් ඒට හටගත්ත පැත්තෙන් හට ගැනීම සිදු වුණත් අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් වීම සිදු වෙනවා අන්නේ තමයි උපන්න කුසල් දුරු කිරීම කියලා කියන්නේ අන්න එසේ බැලීමට උත්සාහ කිරීම තමයි සතිපට්ඨානයේ වැඩිම කියලා කියන්නේ එසේත් නැත්නම් විදර්ශනා වඩනවායි කියලා කියන්නේ මේක තේරුම් ගන්න වෙනවා අපි මේ කතා කරන්නේ අද සාරාංශ කරපු දහමක් නැත්නම් ඒකං අත්ත පදං සෙයෝ කියන එකයි මේක ඉන්නේ තේරුම් ගත යුතු කරුණ. සත්ත්ව සමාජය තමා නොදැන පුදර්ජන භාවයේ නැමැති දැලට අසුවි හිතසකන ආත්ම සංකල්පේ නැමැති මුලාව තුල සැප හොයමින් අතරමං වී පවතිනවා. ඔවුන්ට මේ දුක් ගැන දෙනු ලබන්නේ ලෝකයේ නොව නිත්‍යසක ආත්ම සංකල්පය නම් වූ වැරදි දැක්ම බව වුන් වටහා ගත යුතු වෙනවා. අන්නේ වටහා ගන්න තරම් නුවණක් තියෙනවා නම් ඒකට කියනවා ධර්මයේ තේරෙනවායි කියලා. බුද්ධෝත්පාදයක මිනිසෙක් වූ පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. බුද්ධෝත්පාදයක මිනිසෙක් වීම අවශ්‍ය කරුණක්. නමුත් ඔවුන්ට ලැබෙන්න ඕන සද්ධර්මය. සද්ධර්මයේ ලැබීමෙන් පමණ අයුට මේ අනවරාග්‍ර වූ නැත්නම් මුල් අග නැති කෙලවරක් නැති මේ සංසාර ගමනේ නිමාව කරා ළඟා වෙන්නට පුළුවන් කමක් තිබෙන්නේ. එවිට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ දෙය ධර්මයේ වශයෙන් සරණ කර ගන්නට වෙනවා. ඒ සරණ කර ගැනීමේදී ඔය ඔබ ළමා කාලේ පටන් කියවා වූ ධම්මං සරණං ගච්ඡාමි යන අරුත එහි පවතින්නේ. ඒ වචනෙන් කියු පමණින් ප්‍රමාණවත් වන්නේ නැහැ. සංසාර දුක්ඛෙන් අතමිදීම සඳහා සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්මණං වූ බුදු පියාණන් වහන්සේ හිලි කර වදාළ දහම මම සරණ කර ගන්නවා යන්නයි ධම්මං සරණං ගච්ඡාමි යන්නේ අර්ථ. දැන් එවිට පුරා 54000ක් දේශනා කළ ධර්මයන්හි පවතිනා වූ ඒකං අත්ත පදං සෙය්‍යා බවට පත්වන්නේ මෙයයි. මෙය ඔබට තේරුම් ගැනීමට අපහසු නම් ඔබ තව තවත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරගෙන ඔබේ ධර්මඥානය දියුණු කරගන්න. වටහා ගත්තොතින් ඔබ අනේ මේක වඩන්නේ කොහොමද කියලා අපෙන් අහන එකක් නෑ. මේ ක්‍රියාමාර්ගයට ඔබ අවතීර්ණ වෙවි. මේ ක්‍රියාමාර්ගයෙන් පරිබාහිර ප්‍රතිපදාවට ප්‍රකාශ කළේ අනුසෝතගාමි ප්‍රතිපදාව. යන පැත්තට යනවායි කියන එක. ඔබ ඊට පසු පටිසෝතගාමි ප්‍රතිපදාවේ යන කෙනෙක් බවට පත් වෙනවා. මෙයමයි ආර්ය ශ්‍රාවක භාවය, ආර්ය භාවය, මෙයමයි නිවන සැනසෙන මඟ. එබැවින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ කල්පනා කරන්ත වෙනවා. අප විසින් හදා ගන්නා වූ දුක්ඛ මූලයන්ගෙන් අත මිදීමට බුදු පියාණන් වහන්සේ අනිදුක්ඛානාත්ම වූ ධහම දේශනා අපට තිබෙනවා. මේ ධහම ශ්‍රවණයකට තේරුම් ගැනීම තුළින් සංසාරගත දුක්ඛෙන් අත මිදීමේ මංපෙත් විවර කර ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවා උපයෝගී වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම පෙරවන් සරණයි